අවසරයි ගෞරවනීය සංග්‍රහයෙන් අවසරයි අපිට තවත් ගහරුවාදාව ඒ කියන්නේ අපි ගිය පාර කරගෙන ගිය විදිහට ඒ නිවෙන නිවීම දේශනා මාලාව පිළිබඳව අපේ මත ප්‍රකාශ කිරීම එහෙම නැත්නම් අපි ඒක අදට කැළපෙන විදිහට අපි ජීවිතයට සම්බන්ධ කර ගැනීමක් කරන්නේ මම එදා විචුපරි කිය වෙලාවේදී මේ මික්සර් ආරකේ රෙකෝඩ් වෙච්ච පටියක් අරුවා සම්පූර්ණයෙන්ම මෙතන ඉන්නට වැඩි හොඳට ඇහෙනවා. අපිම කිය. ඒක විමල ප්‍රතිසංශ අහන සකස් කළ දුන්නා මට අය වෙලා තමයි දැනගත්තේ මේ විශාල දෙයක් අහනවා ඒ විතරම මේට වැඩි සම්බන්ධයි. මේ වගේ මේ කේක් ඔප්පෙට ඒක වක්කන සම්පේ පව ඇහෙනවා. ඒ නිසා මේ ඒක සතුටින් බාර ගන්නවා. පිටින් ලහන කට්ටිය අපි 76 වෙනි පිටුවේ මගේ සටහන් වල හැටියට හත ඉවර කරා සාමාන්‍ය. ඔව් ඒක තිබුණේ මේ අජත්තංවා බහිද්ධාවා කියන වචනේ විස්තර කරගෙන ගියේ. ඉතින් මම ඉල්ලා හිටිනවා අපේ චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේගේ එදා නතර කරපු තැන සිට අද ආර සාකච්ඡාව ආරම්භ කිරීම සඳහා නිවීම සම්බන්ධතාවයකට ලබා දෙන විදිහට. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ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 මේ අජ්ජත්යත් බහිද්ධාවත් කියන දෙක ඇත්ත වශයෙන්ම අසල්වාසීයි. ඇතුළතත් පිටතත් කියලා කියන්නේ අසල්වාසී සංකල්ප දෙකක්. ඒ වගේමයි අර samudaya වය ගැන ප්‍රකාශ කරපු එකත්. samudaya වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒක කලින්ම අර කච්චානගත සූත්‍රේනුත් තරමක් දුරට හෙළි වුණා. දැන් ඒකට අපි නිදසුනක් ගත්තොත් samudaya උදය කියන වචනය එතන තියෙනවා. අත්ථගම කියන එකත් බොහෝ විට යෙදෙනවා ඒකට විරුද්ධ වචනය හැටියට. උදයත්ත ගාමිනී පඤ්ඤා ආදී වශයෙන්. උදය අත්ථගම කියන වචන දෙක විතර යෙදෙනවා. මේක එදිනදා ජීවිතයෙන් ගත්තු වචන දෙකක් හැටියට කලකන්න පුළුවන්. උදය කියලා කියන්නේ හිරු උදාව. අත්ථගම කියලා කියන්නේ හිරු දැසීම. අපි ඒකම නිදසුනක් වශයෙන් ගත්තොත් උදය කාලයේ ඈත සීමාව සවස් කාලයේ මෑත සීමාවයි. සවස් කාලයේ ඈත සීමාව උදය කාලයේ මෑත සීමාවයි. එතරම් පෙනෙනවා අර විදිහේ අසල්වාසී බවක්. උදය අත්ගම. සමුදය වය කියන ඒ දෙකේ අසල්වාසී බව තේරුම් අරගෙන ඒවා එකිනෙකට ඉදප්පච්චේතාවෙන් බැඳුන දේවල් බව කල්පනා කරලා ඒ දෙකම එකට අල්ලලා සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. කයෙහි හට ගැනීමත් නිරුද්ධ වීමත් යන මේ දෙකම විනිවිද දකිමින් මේ දෙකම එකට අල්ලලා ගන්නකොට ඒක විනිවිද දකින්න විදිහේ විදර්ශනාවක්. මේ විදිහට බැලීමෙන් වෙන්නේ මොකද්ද? එහි ප්‍රතිඵලය, එහි අග්‍රඵලය තමයි ඊළඟට කියවෙන්නේ. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය සතිස්සති මත්තාය. අර කය කියන එකවත් දැඩිව ගන්නෙ නැහැ මේ අවස්ථාවේ. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. ඔහු වෙත ඒ යෝගාවචරයා වෙත හයක් ඇත කියන සිහිය පවා එළඹ සිටින්නේ කුමකටද? හුදෙක් යාවදේව කියන වචනය තියෙනවා. හුදෙක් මතුමත්ෙහි ඥානය වැඩිවීමත් සතිය පිහිටුවා ගැනීමත් සඳහා පමණයි. ඔහු කයක් ඇත කියලා කල්පනා කරන්නේ. ඒ දර්ශනයේ අග්‍රඵලය තමයි ඊළඟට අවසාන වශයෙන් දැක්වෙන්නේ. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. එනිසාම ඔහු නිෂ්ක්‍රේ වශයෙන් කිසිවකට හේතු වෙන්නේ නැහැ. කිසිවක් අල්ලගන්නේ නැහැ. කිසිවක් දැඩිව ඇසුරු කරන්නේ නැහැ. නච කිංචි ලෝකේ උපාදීයති. ලෝක කිසියක් කිසිවක්ම අල්ලාගන්නේ නැහැ. නැහි මම ඉල්ලහිත් මම ඒලා පොඩක් මට අවස්ථාව දෙන්නී කියන මේක අර අජත්ත බහිද්දා කියන සම්පූර්ණ කොන් දෙක ඒක කියන අන්ත දෙක කියලා අතහැරලා මැදට මැදට එනකොට අජත්‍ය ඇසු සීමාව සහ බහිද්දාවේ බහිද්දා ඇසු සීමාව සහ අජත්‍ය ඇසු සීමාව කියන නිසා. ඉතින් ඒකට අපි හැම තමයි අරගන්නේ. සමෙන් පිට බහිද්දා අනෙන් ඇතුලේ අජ්ජත් මේ භාවනා කරගෙන කරගෙන යනකොට ඉඳපු ගමන් කොටස් නැතුව යනවා ඇයි අත මේ වහම මම අත පැත්ත නැහැ දකුණු අත පැත්ත නැහැ උඩු පැත්ත නැහැ බඩ පැත්ත නැහැ එතින් යනකොට පේන්න පටන් අර ගන්නවා ඒ යම් තැනක අසවල් අංගේ නැහැ අසවල් කොටස නැහැ කියනකොට අනිවාර්යයෙන් මෙතන සීමාව තමයි නැතිලා යන්නේ අජ්ජත් බහිද්දා සීමාව නැති වෙනකොට වස්තු නැති වෙනවා ඒක හරි ලස්සනට සරුවෙන් තනanse අසු කාලේ මේ මහා නිදාන සූත්‍රෙ පෙන්නලා තියෙන තියෙනවා මේ අධ්‍යාත්මිකයිද සීමාව වෙන් කරන්න තියෙන ලිංග නිමිත් ආකාර ಉದ್ದೇಶයේ තියෙන තාක්කල් ඇඟකුත් තියෙනවා බහිද්ධාකුත් තියෙනවා ඇඟ නැති උනායි කියලා කියන්නේ ඇඟ සහ ඇඟ නොවේ කියන සීමාව නැති වෙන වෙලාව. හරියට බැලුමක හිලක් හැදිලා වගේ. ඒක බැලුම් කුපරනවා. ඒක කවදාවත් බැලුමක් නෙවෙයි. ඉතින් මේකට අපි සංඥාව කොච්චර අල්ලගෙන ඉන්න ඕනේද? මේක අධ්‍යාත්ම මේක බහිද්ධා කියන්නේ. මේක මගේ රට මේක තොගේ රට. මේක මගේ යඟ මේක මගේ නෙවෙයි. ඉතින් ඒකෙන් තමයි සදාතනික සටන තියෙන්නේ. මේක හිතින් දාගත්ත එකක්. ඒ හිතින් දාගත්ත එක අජ්ජත්යේට මිහිත තියාගෙන ඉඳාන ඉන්නකොට ශරීරයේට අපි කාය විශ්වාපනස එක වෙලාවට තේනවා ඉඳගෙන ඉන්නවා. බැලුවාම අත නැහැ. කකුල නැහැ. කොටස් නැහැ. ඉතින් මේකෙන් පේන්න පටන් ගන්නවා මේ අජ්ජත්ත වෛද්‍ය සීමාව භාවනාවේදී දුර වෙලා යනකොට ඒක වෙන්නේ පෞද්ගලික ලක්ෂණ පොදු ලක්ෂණ බවට පත් වෙනවා. ඒක භාවනා ඉතාම තාක්ෂණික තනවා. මානසික ශාරීරික හරියටම අල්ලලා කියනවා. එනකොට අපිට බෑක් අපිට ඒ කොටස නැද්ද කියලා අතගහලා බලන්න හිතෙනවා. ඒ විතරක් නෙවෙයි සක්කාය දිට්ඨිය හිල්ලු කරනවා. මම බය වෙනවා. මම යෝජනාවක් කියනවා කරලිවල ඔය කිව්වට ඕක නැත්තේ නැතු ඇති පොඩ්ඩ අතගහලා බලන්න. අද අතගහලා බලනකොටම සතිය ගන්නවා. අන්නකොටම අපේ භාවනාව ගැන පශ්චාත්තාපයක් වෙනවා. ඒ වෙලාවට ඒ කොටස් නැති වෙනවා කියනකොට මේ ඇතුළතින් යෝජනා කරන්න එන තල්ලුවට තමයි කෙලස් කියන්නේ. මේක දැන් බලපන්. පිළිසෙල්ලමක් නෙවෙයි වෙන්න හදන්නේ. අංශ භාගයට එනවද දන්නේ නැහැ. එහෙම නැත්නම් ඩිමෙන්ෂියා වලට යනවද දන්නේ නැහැ. ඉදිනස්ද දන්නේ නැහැ. නැත්නම් ජීවදීව ඇවිල්ලා ස්නායුවක් මැරලක් දන්නේ බලපං කියලා ඇතුලින් එනවා පොඩි තල්ලුවක් ඒ ඉන්නේ තණ්හාමාන දිච්ච වෙලෙ. එක්කෝ මාන්නේ. එහෙම මට වෙන්න බෑ. මගේ එහෙම අඩුපාඩුවක් නැහැ. නැත්තම් තණ්හාවේ නැත්තම් දිච්චයකින් මම වෙමි කියන. ඉතින් යෝගාවචර ඒ වගේ දෙයකට හිත යොදලා ඒ තරමට යනකම් භාවනා කරලා මෙතනදී මේ වෙලාවේදී අතගාලා බලන්න හිතන ගතිය. එතන මේ අම උඩ කූඹිය දුවන. තේරෙනවා මේක හැමදාම මාව භාවනා කරන්න දෙන එක. කූඹිය දුවකට ආවා. දැන් ඒ කූඹිය දුවන එක අජත්‍ය කරගෙන නැකයි. අර වගේ කොටස් නැති කියලා යනකොට භූමි දුවන්නේත් නැහැ, හිත වැටෙන්නේත් නැහැ, දෙමින්නෙත් නැහැ, මොකුත් නැහැ. මේක අත්දැකපු නැති කිසිම කෙනෙක් නැහැ භාවනා ලෝකේ. මොකද මේකට පිටිට නැටි ගන්නෑ. මේ වෙන්න හදන්නේ මේ අජත්ත වෛද්‍ය සීමාව වෙන් කිරීම සඳහා යම් ලිමිට්ක් යම් ආකාරයක් ලං ලිංගයක් යම් උද්දේශයක් තිබ්බනම් යම් නිමිත්තක් උද්දේශයක් තිබ්බනම් ඒක දී වෙනවා. මේ ලිංග නිමිති ආකාර උද්දේශ කියන එක හිතින් දාපු එකක්. අපේ මුළු ජීවිතේම තියෙන්නේ අපි මේ හිතින්ම වගත්ත ඒ සීමා මරියාදාවල් වල. ඉතින් මේ කොන් දෙක අතහැරලා මැදදී අපි හිතමු බය වුණේ නැහැ කියලා, හොයන්න ගියේ නැහැ කියලා, අත ගන්න ගියේ නැහැ කියලා මේකට අවදි වුණයි කියලා හිතමු. ඒක තමයි භාවනාවේ අවශ්‍ය කරන දේ. අන්න හරියටම අගේ කය අනුමුණු කරගෙන මම සතිය පිළිලා තියෙනවා. හැබැයි කය කියන එක සීමාවක් නැහැ. වලාකුලක් වගේ. තියෙනවා හැබැයි නැහැ. හරියට ආකාශයේ ටෝච් එකක් ගාවා වගේ. කලාකුළු ටෝච් එකක් ගාවම ටෝච් පාරක් තියෙනවා. කලාකුළු නැතුනොත් ටෝච් පාර නැහැ. මේ ටෝච් කලාකුළු මේ ඒ ටෝච් එකේ සීමාවක් නැහැ. සීමාව හරි බොඳයි. අන්නෝතෙන්ද ගිහින් හොඳට අවදි වුණොත් තමන්ගේ අවිද්‍යාව වැටෙනවා. එතෙන්දි තමයි මම කොච්චර තකතිරද මෙතෙක්කල් ලෝකෙ දෙකට බෙදාගෙන කෑලියල්ලන්ට නැතුව මිසක් හරිදී දැකලා කලබල වෙන්නේ නැතුව කයෙම හිත පිටවගෙන කය හරියට ආකාරයක් නැහැ ඒ වෙලාවේ. කීක ආකාරයට කුලුකු මුංචි ළඟ දුර කොටස් වශයෙන් පේනවා අන්නේ බලාගෙන ඉන්නකොට තේනවා Tamanට අර්ථ සිද්ධිය වෙනකොට Tamanට අර්ථ කුසලයේ සිද්ධ වෙනකොට Tamanගේ තියෙන අමනකම පේනවා. තකතිරුකම පේනවා. මෝඩකම පේනවා. අවිද්‍යාව පේනවා. මේ දෙකක් බෙදාගෙන ලෝකයක් එකට ගැටලාගෙන ලෝකෙට හිතසුව හලගන්න හදනවා. නැත්නම් Taman ලෝකෙක් කියලා හිතා ඉන්නවා තණ්හාමාන සිත්තුනේ කොයි වෙලාවක හරි මැද අගතියක් ආවා. මැදට අවදි වුණොත් එයාට යාගේ අවිද්‍යාව ප්‍රමාණය තේරෙනවා. හැකියාව තියෙන හැම වෙලාවෙම තමයි තමන්ට කරදර කරගන්න. ඥානයක් තියෙන හැම වෙලාවෙම කරදර කරගන්න. වස්තුවක් තියෙන හැම වෙලාවෙම කරදර කරගන්න. ලාභය, සත්කාරය, සම්මානය සිලෝකයක් තියෙන හැම දෙයකින්ම වදුල් කඳුච්චි කටු බැලිපිය වගේ ඒ වෙලාවේදී මොනවත්ක්ම නොකර මන්නේ වන්ත දෙකට යන්නේ අධ්‍යත්ත ගන්නෙත් නැහැ බහිද්ද ගන්නෙත් නැහැ සමුදේ බලන්නෙත් නෑ, වය බලන්නෙත් නෑ, නැදෙලා ඉන්නකොට තීරණ පටන් ගත්තාම මේ කිල්ලවරක් බැටි ලෝකේ අසීමිත ලෝකේ මම කියලා කොටසක් හදාගෙන ඒක කැපිපේන්ට එහෙම නැත්නම් ඒක ලැජ්ජාවටපත් කරන්න මේ දඟලන දැඟලිල් නිසා අපි ලබලා තියෙන නම් ලෞක ඥානයක් ඒක ෂට ඥානයක් ඒක වංචනික ඥානයක් මායා විඥානයක් ඒක නැතුව අහිංසක වෙන්න පුළුවන් ඕනේ නෑ ඒක කියනවා වළක්වන්න බෑ ඒක එනවා ආවට මම මේක අයිතිවාසිකම් කියන්නේ. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි උඹ වරෙන්. හැබැයි මම බලනවා සීමාව මරියාදාවල් තාම තේරුම් ගන්නන්නේ පොඩි 6 අවුරුදු 6 ළමෙක් වෙයි. ළමයි මොකද තේරෙන මේ දැනුම විශ්ින් අපිට කොච්චර සත්‍ය මොහහ කරලා තියනවද? ඇති හැටි පෙන්වන්න දෙන්නේ. අපි එක එක අතර සෙනගමැදට ගිහිල්ලා අයියා වෙලා අක්කා වෙලා ප්‍රකාශන කරමින් නඟලනවා. එතකොට වෙන්නේ මොකද? අර තමන්ගේ තියෙන තකතිරුකමක් දැක ගන්න බෑ. ඒ නිසා තමන්ගේ තියෙන තකතිරුකම දැකීම තමයි ඥානය කියලා කියන්නේ. විද්‍යාව කියලා කියන්නේ අස්පනා පිට තේරෙන්න ඕනේ මේ තමන්ගේ සුභසිද්ධියක් බලන ලෝකයකට ඇවිල්ලා මිනිස්සෙක් වෙලා අනිත් ත්‍රිසනුන් කරන වැඩ ටික කරලා ත්‍රිසනුන් අතර කැපිපෙන්න හදන මනුස්සයා. මිනිස්සුන් අතර කැපිපෙන්න හදන මේ කියන අමනය. ඒක තේරුම් ගත්ත දාසේ ගොළු වෙනවා. මොකාට කිව්වත් අහන්නේ නැහැ නේ තමන්ගේ සමතිරුකම දැක් ගන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා මැදට ඉනකොට මැද නීරස වෙන්නේ මැද ඒකාකාරී වෙන්නේ මැද හරි අමාරු තේරුම් ගන්න බෑ කියලා කියන්නේ අර තමන්ගේ තකතිරුකම පිළිගන්න කැමති නැහැ. මේ තරම්ම අමනේද කියන එක පිළිගන්න කැමති නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට පුළුවන් ඒක කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ සරුවත් නැහැ. ඒ නිසා මේ බුදුන් කෙරේ ශ්‍රද්ධාව උපරිමයෙන් තියාගන්න ඕනේ. මම මේ මෝඩේ කියලා කියන්නේ මේ මේ ආයතන දන්නේ නැහැ කියන එක නෙමෙයි. සර්වඥතාඥානත් එක බලනකොට මම කවුද? සර්වඥතාඥානත් එක බලනකොට මට මොන මාන්නක් ආකාරකම්ද? සර්වඥතාඥානත් එක බලනකොට මොන ගන්නා කිරීමක්ද? ඒ නිසා ශ්‍රද්ධාව ඔය කියන කායක අත්‍ය කායෝති වාකින් සතිය සීලයක්. ඒ වෙලාවේ සමාජයෙන් වෙනකොට තියෙනවා මේ ඔක්කොම තියෙනවා ඒක. ඔක්කොම තියෙදි සතියක් නැතුව මේ ලෝකෙ කුටි කරා ගන්නවා. ඉතින් ඒ නිසා මේ කොන් දෙක අතහරිනකොට මැද සමුදේ වය දෙක අතර මැද ඒ කියන්නේ තිතස් අඤ්‍යතත්තන් කියලා. ඉතින් අජ්ජත් මේ සමුදේ සමුදේ වය දෙකේ මැද තමයි ඉරේ නැත්නම් මධ්‍යන්නේ. මධ්‍යන්නේ කියලා එකක් නැහැ. ඒක එක චිත්තක්ෂණයක්වත් නැහැ ඒක. ඒ කියන්නේ මේකෙන් එකට පයින් එක. ඉතින් මේ දවස්වල මධ්‍යන්නේ අපිට තියෙන්නේ 12ට ඉස්සෙල්ලා. ඉතින් ඒ නිසා 12 ගට 12 වෙනකොට බලාගෙන ඉපු කට්ටියට දැන් මේ දවස්වල ටිකක් ඉස්සර වෙන්න වෙනවා. මේ වෙලාවේ මධ්‍යයන්නේ. කොයි ඔල්ලෝසුද හරි. මේ ලෝකෙ තියෙන එකම ඔල්ලෝසුවක් අතයි. කවුද හරියට දන්නේ මධ්‍යයන්නේ? එකෙක් අදන්නේ. හැබැයි අචිත්තක අපත්‍ය. දැන හෝ නොදැන හෝ මධ්‍යයන්නේ පැන්නොත් අපත්‍ය. අනික අවදින දන්නේ නැත්තම් බේරෙනවා මේක එහෙම ගන්නෑ. නමුත් මධ්‍යයන්නේ කියලා ගන්නෑ. උදාහරණ තියාන හිටියට සුද්ධ ගර්ලෝසුවේ අපේ කාලසටහනේ දිග කැලෙන්ඩරයක් තියෙනවා දවසින් දවස දවසට මැදයන් වෙනස් වෙනවා. උල්ලෝසුවේ පැහැච්ච වෙනස් වෙනවා අඩියක් එහාට යනකොට මැදයන් වෙනස්. නැත්නම් 10ක් එහාට යනකොට මැදයන් වෙනස්. ලංකාවගේ පුංචි රටකට නැගිටින ප්‍රශ්නයි අත විනාඩි 6ක වෙනසක් තියෙනවා. ඉතින් මෙව බලන්න ගියාම අධ්‍යත්තයක් කියන දේ මැදයන්යක් නැහැ. ඒක සම්මුතියක්. ඒක හොයා මම අනුසී හිතාගත්තා. ඌ කොච්චර බලපානවද මේ කාල භෝජන ශික්ෂා පදියට. ඒ වගේම අජත්ත බහිද්දා. ඇතුළත පිට අජත්ත පිටත සීමා බහිද්දා ඇතුළත සීමා කියලා අපි හැම කියලා ගත්තට ටික වෙලාවක් යනකොට නාස්කාග්‍රේ කරන්න ගත්තොත් නාසිකාග්‍රේ සීමා විතර අජත්ත මුළු කයමත් බහිද්දායි. ඊට පස්සේ නාසිකාග්‍රේත් නැතිලා ගියාම දැන් කොහෙද කොහෙද කියන්නේ මේ අජත්තයි දැසීම ඒතකොට පේනවා අපි මෙතෙක් කල් මොනවටද මේ හරියට කක්ක බෙට්ටක් උඩ රජ වෙන්න හදනවා ඉතින් උඩ කොන ඉල්ලනවා ඉතින් කක්කාවක් තියෙනවා ඉතින් ඒ අර අවිද්‍යාව පිළිගන්න එතන කියන මෝහය පිළිගන්න කැමති නැහැ ඒ සලහට නිබඳ සූත්‍රයේ සරුවචන්සෙ පෙන්නනවා කොන් දෙකත් හැරිලා මැදට ආපුවම මැද පිළිලා තියෙන්නේ මේ ඉතුරු කට්ටක් උඩ. ඒක කියන්නේ මොකද වන්දනය වෙන්නේ? මේ පදන් වෙලා තියෙන්නේ පෙත්ත පදිනා වගේ පෙත්ත හිටලා තියෙන්නේ අඩයක් උඩ. අඩේ කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව තමයි පදින්නේ. නැදට එන්නේ එන්නේ ඉන්න පේනවා. පදිල්ල නතර වෙලා මැදට එන්නේ ඉන්න මොන තරම් ඝන ගහන අවිද්‍යාවද ඉන්නේ කියන්නේ. අන්නේ තේරුම් ගන්න පෞරුෂත්වයක් නැහැ. මොකද සද්ධාව නැහැ. මොකද සීලය නැහැ. මොකද සතිය නැහැ. මේකට ගන්න ගැන්නේ තමයි අත්තිකායෝතිවා පනස සතිපච්චපටිතාව හොති ආදේව ඥානමත්තාය පටිසතිමත්තාය අනිසිතෝච නියරති නැචකින් ලෝකේ උපාදිත මොනම දෙයක්වත් හිතෙන්නවා අජත්ති හිතන්න එපා බහිද්ධාය සිතන්න නැද හිතන්න සමුදේ හිතින්නත් එපා වය හිතින්නත් එපා නැද හිතින්නත් එපා ඉතින් මේක කිසිම ඥානයකට අහු වෙන්නේ නැහැ කිසිම භාෂාවකට අහු වෙන්නේ නැහැ කිසිම සංස්කෘතියකට අහු වෙන්නේ නැහැ ඒ නිසා කාම ලෝකේ ඉන්න මනුස්සයට මැදට එන එක ලොකු දෙයක්. අන්ත දෙක අතරලා. කාමසු කල්ලි පහන යෝගයයි අත්ති කිලමතාන් යෝගයයි. පැවිද්දට තියෙන අත්ති කිලමතාන් යෝගයයි. පැවිද්ද බොහෝ විට බැඳලා ඉන්න අත්ති කිලමතාන්. බොහොම කලාතුරකින් පැවිද්ද ඉන්නවා කාමසු කල්ලි පහන යෝගයයි. ඒගොල්ලෝ බොහොම ඉක්මනට ගැලවිලා යනවා. අනිත් පැවිද්ද ඒගොල්ලෝ විශ්ිනේ කරනවා. මොකද පැවිද්දන්ගේ තියෙන්නේ මේ පැත්ත. ඒකයි සර්වචනාංශ තවුරු 10ක් දුෂ්කරක්‍රියා කළේ. මේ කියන ඥානන්ත හමුදුරුත් සිටියේ පැත්තේ. අත්කිරීම තහන්නේ. ඉතින් ඒකේ නෑ මැද තියෙනකොට ඒකේ නඩ තේරෙන පටන් අර ගන්නවා ආංශකල්ලි කාණියෝගේ නැතුව අජස් අත්ත කියලා මතාණියෝගේ වර්ණ ගන්න බෑ. අත්ත කියලා මතාණියෝගේ නැතුව කාංශකල්ලියෝගේ වර්ණ ගන්න බෑ. මැද තියෙනකොට දෙක යුතු කරලා දෙකින් බෙදලා නෙවෙයි. මැද අතහරින්න වෙනවා කියන එක මග අරවලා Hindu වේදයේ මැද අද්වෛතය කියලා සංකල්පයක් ඇති කරනවා. ද්වෛතේ නෙවෙයි දෙපැත්ත නෙවෙයි. අද්වෛතය විස්තර කරනවා ඒ විස්තර කරන වචන ටික ගත්තොත් අද සිංහල තේරවාදී බුද්ධහන කට උතර නැතිව තියෙනවා. මොකද ඒගොල්ලන්ට මැදටවත් ඒ ගන්න බැරුව ඉන්නවා. අරගොල්ල මැදට ඇවිල්ලා මැද බ්‍රහ්මයා පිහිටවන. ඒක තමයි බ්‍රහ්මවදාර්ථය කියන්නේ. ඒක සජීවී දෙයක් කියන්නේ. කොන් දෙක අතරපුවාම එන එක සජීවී දෙයක්. නිර්ගුණ සහ සුගුණ කියන එක දෙකට දාලා තියෙනවා. හරියට ඒ විඥානේ බුදුදන්වාංශ විස්තර කරන්නේ අනිදස්සන විඥානේ අපපතිත විඥානේ කියලා. ඒකට අපපතිත විඥානේ තියෙන්න පුළුවන්ද? අනිදස්සන වුණාට පස්සේ ඒකට විඥානේ ඇතයි කියන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ දර්ශනෙම නගනවා. ඒක විඥානයක් නැතිවමද තියෙන්නේ අනිදස්සන විඥානයක් තියෙනවා කියන එක. අපපතිත විඥානයක් තියෙනවා කියන එක. එතකොට මේ විඥානය කියලා මේ දක්වන දේ සජීවීද අජීවීද? ඒක සජීවී කියලා බ්‍රහ්ම පදාර්ථයක් දාලා තියෙනවා. ශ්‍රී සංකර සංකරාචාර්ය. කිසි කෙනෙකුට ඒ ශේෂ්ත්‍රයට යන්න බෑ. ඒ ශේෂ්ත්‍රයට මම නැති වෙනවා. නමුත් අරගොල්ල පිළිසොලා තියෙන මේ එහෙම එකක් තියෙනවා අද්වෛතයක්. ඒක තමයි බ්‍රහ්මට කිච්චුම තැන. බුදුජානක සිකලේක අතාරින්නේ. අනිදර්ශන විඥාණයට ගිහිල්ලා අනිදර්ශන විඥාණය අතාරින්න කියලා චේතෙන්ට යන්න තමයි මේ නිවනේ නිවීම උත්සාහ කරන්නේ. මුළු දේශනා මාලාවම නමුත් භාෂාවට දාපු ගමන් කද්දාකත් එතෙන් යන්න බැරුව ඊළඟු ගැහුවා වගේ අපි අහුවෙනවා. නමුත් අර ඒ යුගයේ හැටියට කද්දාක සූත්‍රයෙන් බණක් කියවපොත් නැති යුගයක බණ කියපු ඥානන්ද සාංශය එතනින් අතර වෙන්නේ නැතුව සර්වඥාංශ මේ පෙන්වන්න හදනනේ අරගෙන ගියා. අතන යනකොට සෑහෙන ගාණක් හැලුණා. ඉතින් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න යනකොට මෙතෙක් අරගෙන ගිය ගුරුකුල වාද හැලෙනවා. අත්තිකිලම සංයෝගෙට ඉන්නත් බෑ. කාමසුකල්ලි කාමීටත් බෑ. නැදාල්ලන්න නැතුව ඉන්නවා කියන එක එතෙන්ද ගිය මිනිස්සෙකුට ඇර වෙන කාටවත් බෑ මොකද එල්ලයක් ඕනේ තරගයක් තියෙනවා. අපි ව්‍යාපාරයක් කරන්න එල්ලයක් තියෙනවා. අපි එල්ලේට තියාගෙන නැද. ඉතින් මේක දිනාගත්ත පස්සේ කාල්ලනවා. අල්ලපු ගමන් අපි බරයි හිල්ලුවා. උදාහරණ කියන්නේ ඒක අල්ලන්නත් එපයි. ඉතින් ඒකට කොඩින්ම කට්ටිය කියන කතල්ලන්න ඕන නම් ඒක ඉවත්. මොනක්වත් උත්සාහ කරන්න ඕනේ ඔය ඔය අල්ලන දේ සතරින්ද වෙනවනම් අපි තාහකම් කරන්නේ නැතුව ඉමු කිය. ඉතින් ඒගොල්ලෝ අනාත්මවාදයෙන් පටන් ගන්නවා කතාව. කමක් නැහැ. නෑ අත්ති කායෝති වාපනස සතිපච්චපත්තා හෝති යහව දේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය අනිසිතෝච යර්ති නැචකින්චි ලෝකේ උපාදීති කයක් ඇත්තේ කියලා ගන්න කියලා. ඒ කය තමයි ඔය කලබල වෙලාවට කුඤ්ඤස ගන්න. ඒ කය මේක මේ ලෝකේ තියෙන හතරමා ධාතු මිස මේ මම කියාගත්ත කය කොටස නෙවෙයි. එහෙම නැත්නම් ඒ කයත් එන්නේ එන්නේ විපරිණ නාමයටපත් වෙනවා. පත් වෙනා ඒ කයත් ශූන්‍ය භාවයටපත් වෙනවා. ඒක විඥාණය තුළින් අරූප ධර්ම වලින් විස්තර කරනවට වැඩිය රූපය තුළින් විස්තර කිරීමට අපි කියනවා ප්‍රත්‍යක්ෂ ආදයක් කියලා. ඒක කියනවා ප්‍රැග්මැටිසම් කියලා. පෙන්වන්න පුළුවන් එකයි. නමුත් දෙන්නෙකුට එක සැරේ අත්දකින්න බෑ. තමන් කරන්නේ තමන්ගේ කායත් අල්ලගෙන. කාය නැති වේගෙන යන තැන තමයි ওই කියන ගැඹුර පටන් ගන්න. ඔය ඉතින් යනකොටම බයයි. ඉතින් යනකොටම කම්මැලි. ඉතින් යනකොටම නිදිමතයි. ඉතින් යනකොටම ඒකාකාරී. ඉතින් යනකොටම අනිශ්චිතයි. ඒ නිසා ගුඩ බයක් තියෙනවා නිවන සම්බන්ධ. වෙන විදිහකට කියනවා නම් නිවන කියන්නේ මොකද්ද කියලා දන්නවනම් ඒ සෙල්ලමට භාවනා කරන එකක්. ඊළඟට භාවනා කරන එකක් නෑ. උපදිනෙක් භාවනා කරන්නේ නිවන කියලා මොකක් හරි හම් වෙයි කියලා. නමුත් ඒක මෙතෙන්ද කොට පේනවා. මේ හම් වෙන දේ වෙනස්කමක් වඩටපත් වෙනවා. එහෙම නැත්නම් අපි තිබ්බේ එල්ලේ අපෙන් යන්න ඕන කියලා තිබ්බේ එල්ලේ එතෙන්ද කියලා බලනකොට නෑ. ඒකත් වෙන දෙයක් වඩටපත් වෙනවා. ඉතින් එහෙමනම් අපි මේ කරන ප්‍රයත්නේ පුස්සන්ද අකිරිය වාදයක්ද උච්ඡේද වාදයක්ද කියන එක එදාම බමුණු බුදුජානනාංශික දොස් කියලා තිබ්බා. එදාම දොස් කියලා තිබ්බා. බුදුජානනාංශික කියන දේ අපිට අල්ලන්න බෑ නිකන් මතවාදයක් විතරයි කියලා. ඒක අපි වගේ පූර්ණ කාලීන ජීවිතයකට ගත කරන ඒකටම කැපෙලා ඉන්න අපි භාවනා කරනකොට මේ කයෙහි ඇති වෙන යම් යම් වෙනස්කම් වලදී කොච්චර බය වෙනවද කියලා බලන්න. පොඩ්ඩක් මොනවාරි වෙච්ච ගමන් ඒක චෝදනා පත්‍රයකට දානවා. ඒක මේ භාවනා කරද්දත් ඇයි එහෙම වෙන්නේ කියලා. අනේ කියන්නේ ඒ තරම්ම මේ කය පිළිබඳව දැඩි මත ධාරිකමක් තියෙනවා. මේක මේ මම ආගේ කියන අදහස. ඉතින් ඉස්සරහට යනකොට මේ කය යෝන දෙයක් වෙන්න පුළුවන්. ඒක වාර්තා කෙරුවේ නැත්නම් වැඩකුත් නැහැ. ඒක වාර්තා කරන්න ඕනේ. වාර්තා කරන්න අනිත්‍යතාවය පිළිගන්න ඕනේ. මේ වාර්තා කෙරීම සහ අනිත්‍යතාවය පිළිගන්නවා නම් රූප ධර්ම පිළිබඳ භාවනායි බීම සිද්ධ වෙනවා. දේශනා පිළිබඳ භාවනාව සංඥා පිළිබඳ භාවනා සංස්කාර පිළිබඳ භාවනා දී සිද්ධ වෙනවා. ඒකේ හේවණෙන්ද තමයි කය පිළිබඳව එහෙම නැත්නම් වේදනා සංඥා සංකාර පිළිබඳ හේවණෙන්ද තමයි කයට මොනවද වෙනකොට පුදුම සංවේදී භාවයක්, බයක්, අනිශ්චිත භාවයක්, චකිතයක්. ඒකාකාරී බවක් නිදිමතක් ඇවිල්ලා මාර්ය අපිව ගැසලා ගන්න. ඒ නිසා භාවනාවේදී තේරවාදය දුමාකාර මේ ආරක්ෂක යන්ත්‍රයක් දීලා තිනවා. ඒ යන්ත්‍රේ සාමාන්‍ය දාන දෙනකොට අවශ්‍ය කරන ශ්‍රද්ධාව නෙවෙයි මෙතන කතා කරන්නේ. සාමාන්‍ය භාවනා නල්කවගෙන යනකොට තියෙන ශ්‍රද්ධාවක් නෙවෙයි මේ කතා කරන්නේ. ඊට එහා ගිය පුදුම ශ්‍රද්ධාවක් තියෙනවා. ඒක හිතා ගන්නවත් බෑ කියනවා පැවිදෙන මොහොතේ අපි ළඟ තිබුණේ නැහැ. උද්දාහගම් වෙනකොට තිබුණේ නැහැ. භාවනා කරනකොටම කරනකොට එන පුදුම ශ්‍රද්ධාවක් සහ සීලයක් පිළිටනවා. සතියත් එක්ක. ඒක හැමදාම තියෙන්නේ ඒ තුන පෙළ ගැහිච්ච වෙලාවේ ශ්‍රද්ධාව, වීර්යය, සතියයි ඔන්න ඥානෙ පහළ වෙනවා. ආයසර මේක විසිරිච්චකම අර දැනුම නැහැ. ආයසර මේ ලෝකෙට එනවා. ආයෙ පෙළ ගැහෙනවා. අන්නේ වේවි ගත කරන ජීවිතය තමයි යෝග ජීවිතය. ඒක නැත්නම් කියන සීක ජීවිතය කියලා. පෙළ ගැහිච්ච වෙලාවේ පේන පුදුම ගැඹුරක්. ආයසරයෙන් මේ විසිරෙනවා. ආයෙ පෙළ ගැහෙනවා. ආයෙ විසිරෙනවා. ඉතින් මෙයාට කියනවා යෝගාවචරයට පෙළ ගැහිීමට අනුග්‍රහ කරන්නේ කියලා. පෙළ ගැහිම දිහාට අනුග්‍රහ කරන ජීවිතයක් කරන්න කතාව හදාගන්න, ක්‍රියාව හදාගන්න, ජීවන රටාව හදාගන්න කියලා. ඉතින් ওই කියන සීමා නැතිවීම සහ කතාව හදා ගැනීම සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයේ ගැර ගන්න බෑ සාමාන්‍ය බුද්ධි නැති කෙනා. ඊට පස්සේ නාටක භාවනාවක් දෙකට අතක් යන භාවනාවක්. මේ කතාව කියන්නේ මොකද දී ප්‍රශ්නයක් නෑ ටිකක් කතා කරලා කවන්නේ. එනසම් ඔය කර්මාන්ත කෙරුවට කමන්නේ හම්බ කෙරුවට කමන්නේ එනසම් ජීවිතයටම කවුරුත් කමන්නේ ඉතින් බටහිර ලෝකේ හරියට මේ කියන කතාවට හරි ලොකු සෝදරකමක් වෙනවා හැබැයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවිතේ මගේ ජීවිත රටේ යන්නේ මට මගේ ජීවිත ගත කරන්න ඕනේ හිතුවක්කාර කරන්නේ මට ඒක ලියලා විපස්සනා කරන්න ඕනේ හොඳ ගුරුවරයෙක් කාට ගිහින් ඕනේ ගණන් දෙන්න ලෑස්ති. ඉතින් අපි බලන්නේ එහෙම වගේ යමන වෙන්නේ නැතුව මෙව අහන ගමන් මේ ගැඹුරුකුයි අපි කරන වචනීය ක්‍රියාව සහ ජීවන රටාවයි දෙක අතර සම්බන්ධතාවයේ සාමාන්‍ය බුද්ධිය කියලා යෝගාවචරය විතර සාමාන්‍ය බුද්ධිය නැති જાතිය කොහෙවත් නැහැ. යෝගාවචර සාමාන්‍ය බුද්ධිය පාවා දීලා තමයි මෙහෙට එන්නේ. ආපු ගමන් ඒ යෝගාවචර බලන්නේ අර අර පසු තීරෙන විතරයි. ඊට පස්සේ යාට වඩපිට බැලුවොත් එහෙම අත්තිකිලමකානියෝ කාමසිකලිකානියෝගේ කරක්මන් යනවා. එහෙනම් අහල බාල කෙනෙක්වත් වැරද්දක් කළොත් ඉල්ලබෑ. මොලේ නරක කරනවා. එයාට මොලේ නරක වෙනවා. එයාට තමන්ගේ පොඩි වැරද්දකට සමාව දෙන්නත් බෑ. අනුන්ගේ වැරද්දකට සමාව දෙන්නත් බෑ. කඩු කිනිසි අරගෙන පහින් එළියට. එනු සටනට ගනු කඩුව මහමිය සටනින් මිය යන බව දැනුව. ඒත් මට තුවාල නොකරන. යෝගාචරයේ යෝගාචරයේ අඬ හැරි. යුද්ධෙට ගිහිල්ලා එන වලි. මේ අනික් කටි හදන්න හදනවා. භාග්‍යයට මේ මට්ටම් වෙලා තියෙනවා හරියට යන්න ඕනේ. ඒ කියන්නේ පෙඩැන්ටික් කියලා. පෙඩැන්ටික් කියන්නේ ලෝකේ සම්ම සම්මුති ක්‍රමයට තියෙනවා. කොනකවත් කොතනකවත් පළකඩෙදි තියෙන බෑ. මයි ළඟ නම් කොහොමඩක්වත් නැහැ කියලා හිතනවා. අහල පහල ගැටිවත් තියෙන බෑ. තියෙනවනම් මට බෑ. ඒක හදලා ඉන්න ඕනේ මම හදන්නේ. මේ මේ යෝග ජීවිතේ යෝගාචරණ එක ඉන්න එක ලොකු දෙයක්. මේ පිස්සන් කොටුවක ඉන්නා වගේම තමයි. හැම කෙනාම අඟ උස්සගෙන ඉන්නේ. හැම කෙනාම මොනවදෝ පෙන්වන්න හදනවා මම ඇවිල්ලා 100%ක්ම කේවල පරිසුද්ධයි කේවල පරිසුද්ධ පහට ඔයගොල්ලෝ පෙන්වනවා ආනත්තම් මම දන්නව කරන දෙය කියලා අයියෝ ඉතින් ඒ නිසා සොලිටියුඩ් කියන එක පැත්තකටලා තමන්ගේ වැඩක් බලන ඉන්නවසට මේක හරි ලීසි කරා ලීසි කියන්නේ ඇත්තටම ලීසි නිසා නෙවෙයි මේ පිරිසක් එක කරන්න බෑ එනකන් තියෙන පිරිසගේ සම්මුතියට පිරිසට ඉඳ අරින්ද තමයි සම්මුතියට ගියවද විරිසත් එක්ක ඉන්න සාමීෂ ප්‍රතිපන්න වෙන්නේ හැබැයි සොලිටියුඩ් එකට කියනවා තමන්ගේ මම දැන් මෙතන කියලා මේක අරගෙන යන්න පුළුවන්. ඒක නිසා මම මේ කියන්න උත්සාහ කරේ මේ අන්ත දෙක අතහැරීම කරන්න බැරි නෑ. කරනකොට හම්බෙන්නේ නැද පිළිබඳ පිළිහිටන හැටි යෝගාචරයේ අම්මා අප්පාගේ ඉගෙනගෙන නෑ. ළඟ හැකියාව තියෙනවා. අන්න එතන කමඨාන සුද්ධ වෙලා නැහැ කට්ටියගේ. ඉතින් ඒ නිසා මේගොල්ලෝ භාවනාවේ ලැබෙන හැම ප්‍රතිඵලයක්ම වැරද්දක් කියලා. භාවනාවේ හැම ප්‍රතිඵලයකට විරුද්ධ වෙලා මහාන ලැබෙන අය ප්‍රතිඵලයටම චෝදනා පත්‍ර දීලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි අවදීන් ගත කරන්න ඕනේ වෙන දේ වෙන හැටියට කියන මිසක් පූර්ව නිගමනවලට එන්නේ නැසෙ වැඩි කරගන්න. අපි කියමු ඒක. සතිපට්ඨාන සූත්‍රයේ කායානුපස්සනාව පිළිබඳව පමණක් නොවේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබඳවත් මේ විදිහටම දැක්වෙනවා. ඒ එකක්වත් එක සතිපට්ඨාන අරමුණක්වත් දැඩිව ගන්නෙ නැහැ. ඒවායේ හට ගැනීම නැතිවීම ස්වභාවය බලනවා. මේන් අපට පෙනෙන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන්නේ සංකල්ප සමූහයක්. මේ සංකල්ප සමූහයම සතියත් ඥානයත් මතුමත්ෙහි වඩා ගැනීම සඳහා යොදා ගන්නා එක්තරා පලංචියක් පමණයි. ධර්මයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ බොහෝ විට දක්වනවා පහුරේ උපමාව. නිත්තරණත්ථාය නොගහනත්ථාය. ඊතර වීම සඳහායි අල්ලා ගැනීම සඳහා නොවේ. ඒ වගේම දැන් මෙතනත් පෙන්눔 කරන්නේ මේවා පලංචි ගොඩක් වගේ හරියට. මේ ඔක්කොම සංකල්ප පලංචි. මේ පලංචි වලින් තමයි සතිය ඥානය ගොඩනගා ගන්නෙ. මෙන්න මේ ගැඹුරු දර්ශනය සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ දර්ශනය ගැන අවබෝධය නැති නිසාද බොහෝ විට බෞද්ධ දර්ශන සම්ප්‍රදායවල මේ සංකල්ප දෘෂ්ටිග්‍රාහයෙන් ගන්නා යොක් ගන්න යොමු වුණා බොහෝ දෙනෙක්. ඒ දෘෂ්ටිග්‍රාහයෙන් ගැනීම හරියට අර පලංචි දැඩිවල්ලාගෙන එහි පදිංචි වීමට තැත්වීම වගේ. ඔන්නේ විදිහට නිස්සය කියන වචනේ ඇති වැදගත්කම මේ සතිපට්ඨාන සූත්‍රයේ අනුවත් අපට තේරුම් ගන්න පුළුවනි. ඊළඟට අපි යනවා පස්වෙනි දේශනාවට. මේක ඊට පස්සේ මේ මෙල්ලන් හදන්නේ අපි මේ ඇතුළත බෑ පිටත කියන මේ සීමාව සංකල්පයක් කියලා කියවුවොත් කවුරක් අපේ ගන්න කැමති නැහැ. ඉන්දියාවේ ලංකාවේ අතර තියෙන මුහුද මෙතනින් සීමා වෙලා තියෙන කියලා අපි නීත්‍ය නීති දාන්න තියෙනවා. දීචාන් කියනකොට එතකොට මේ රාශිය දියාව දූපත අපිටද ඉන්දියාවට. ඒක තමයි මාල්පාර කියලා දවල්ට ගත කරන තැන. ඒකමද හිටවල තියනවලු ගන්ධක ෆොටෝ වගේක් මේ පරණ ලයික් කරන පීලියක් වගේ. ඒකෙන් එහා පැත්තේ ඉන්දියාවට මේ පැත්ත ලංකාවට ගියා. ඊට පස්සේ බංගලදේශයට ගියාට පස්සේ ඉන්දියාරාන්දි ඒක ලංකාවට ඒක අපිට. තාම ඉන්දියන් කාටි ඇවිල්ලා ඒකේ මාළු අල්ලලා නතර වෙනවා. ඒකට කියගම ලංකාව හමුදාව අල්ලනවා මිනිස්සු. ඉන්දියානු මාළු කාරි. ඉතින් ඉන්දියානු ගමටි කියනවා මේ ඕගොල්ලෝ ආයේ සීමා කරන ඉන්නෙපස් හැල්ලමට අපේ මිනිස්සුන්ගේ සීමාව ගැන අපිට මේක දීලා තියෙන කියලා කියනවා. ඉතින් මුහුදමැද තියෙන මේ සීමාව ගැන මේ කතා කරන්නේ. කිසිම සක්නක් නොකර අපිට ඒ දිවෙන හම්බුණා. ඉතින් මේ වගේ හැමදාම අපි හාමුදුරුවෝ රැයට පැලිනියට ගලවලා එහාට හිටුණා. ඉච්චම තමයි ආන්දුරු කියන්නේ වෙන මොකක්වත් කොන කෙනෙක් නෙවෙයි. ඉතින් ගල්ලෙල්ලා මොහො පැල පැල ටිකට වතුර දානවා පට පට පට පට ගාලා මුල ඇල්ලුවාට පස්සේ හරි. ඒ කොතනද සීමාව කොතනද මගේ ඉදම උගත උගේ ඉදම මේ සීමාව තමයි අපි හැමදාම දේ සීමා අරගලයක ඉඳලා ඉන්නේ හැමදාම. රට වශයෙන් ඉඳලා ඉන්නවා, පුද්ගලික වශයෙන් ඉඳලා ඉන්නවා, අපි පවුල වශයෙන් ඉඳලා ඉන්නවා හැමදාම. අපි මේ කලයන් අත්‍යත් එක්ක ඉඳලා ඉන්නේ. ලාභ කියන හැයුව බෑ මේ ටික අපිට කරන්න පුළුවන්. උනේ හැයුව කොහෙද කරන්නේ? මේ පිටියක් අත් කියන්නේ නෑ. දැන් ඒකට මේ දෙක අතර මැද ඉන්න පිටියක් කියන්න පුළුවන් බැද්ද කියන එක? අපි කියන උල්පනා කියන ඉන්න පිටිය නැති ඉන්න බෑ නේද? එල්දාරි කියන එහෙම බෑ. ඉගතේ කරක්වත් යන්නේ නෑ. මේ ඉන්න ඔක්කොම ඕන වෙලාවක උසාවියට ගෙනියන්නේ. මිනිපිටිය සාප් වෙනවා. ඒ කොහෙද සීමාව තියෙන්නේ? අතරමැදින් මනුස්සය කියනවා දෙකොල්ලත් තියෙන අවබෝධයෙන් යන්න ඕනේ. වෙන කරන්න දෙයක් නැහැ නිසා කොහේ මොන නීති තක්කේ දැම්ම ලෙඩෙක් සහ ලෙඩ සෝවිච් කෙනෙක් අතර සීමාවක් නැහැ. ආශේ තමයි ඔය එක එක ඉන්ද්‍රියන් වෙන් කරන්න පටන් ගන්න. ඒ ඉන්ද්‍රියන් ඒක ඒ කෘත්‍ය විතරක් නෙවෙයි කරන්නේ. ගොඩාක් කෘත්‍ය කරනවා. විශාල ඉන්ද්‍රියත්වයක් කරන් තියෙනවා දැන්ට මොනවද කරන්න කියලා දන්නේ නැහැ. හරි වැදගත්. ඒකකවත් ක්‍රියාවල සීමාවක් නැහැ. දේශ සීමාව සීමාවක් නැහැ. අපිට ඉස්කෝලේ ගියාට පස්සේ කළු ලෑල්ලේ ඇඳලා පෙන්නනවා මේක ඕස්ට්‍රේලියාව මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා. මොකක්වත් තේරෙන්නේ නැහැ. ආසල් ප්‍රසවාස දෙක අතර සීමාවක් තියෙනවද කියලා බලන්න. ටික වෙලා කරනකොට දෙකම එකට පේනවා. ඒකෝට යෝගාවචර හිතන්නේ මේකට භාවනා වැඩිලා, හතිය වැඩිලා. එහෙනම් මේ ශෝකයට බලලා ඒක ආනපන දෙකම දැන් ඕක කලවම් වෙලා. වම දකුණ දෙකම කලවම් වෙලා. ඉන්දිය නැතිලින් දෙකම කලවම් වෙලා. යෝගාට ඔළුව පැලෙන්න හදනවා. හිස් පැලෙන කංක. මොකද එයාට අර උගන්නපුවට දෙකට බෙදලා පෙන්නපු ගතිය නැති වෙනකොට විඥාණයට අභියෝගයක් වෙනවා. මමයට අභියෝගයක් වෙනවා. මාන්නයට අභියෝගයක්. ඉතින් කොහොම ඒ කරන්නේ? ඉතින් භාවනා කරන්න කොහොමද? දැන් මේ බණ හිටපු ආනපනිය තියලා. ඉතින් අහුවත් මේ ආනපානේ හරහා ගිහිල්ලා ආනපානේ ඉස්සරහට ගිහිල්ලා මේ ප්‍රතිපදාව දියුණුවක්ද කෙලස් අඩු ගතියක්ද කියලා. දැන් තෝන්තුවක් ඇවිල්ලා තියෙනවා. කම්මැලිකමක් ඇවිල්ලා තියෙනවා. නීරසකතියක් ඇවිල්ලා තියෙනවා. <clears throat> මොකද එයාට මේ කුච්චි වශයෙන් කපලා වෙන් කරගත්ත දේශීමා බලන්න පුළුවන්. දේශීමාසේ බැලීමට බුද්ධ ආගම උදව් කරනවා සමත භාවනාව. විපස්සනාදී ඒක කරනවා. ඉතින් මේ වඩපු එක අතන කඩන්න ගියාම ඒක මුලයක් ඇතුලේ සමථ විදර්ශනා යෝගාවචර කියලා ධ්‍යාති දෙකක් ඉන්නවා දැන්. සමථ කර්මස්ථාන සහ විපස්සනා කර්මස්ථාන කිව්වහම යුද්ධ කරනවා. මේ විතරයි ලෝකේ එකම තැන සමථ විදර්ශනා දෙකම උගන්වන්නේ. මට චෝදනාවක් තියෙනවා මම සමථ විපස්සනාට බරයි කියලා. මම මේක ඕපන් තියාගෙන ඉන්නවා ඒකේ සීමාවක් තියාගෙන නැතුව. ඕන දෙයක් කියා බලලා මේක වෙන් කරන්න බෑ. ලෝකෙ හිටු මේ එකම ආචාර්යතුමා තමයි අචංචා. ඔයදික වෙනසක් නැහැ. ඉතික මෙහෙම ආශ්‍රද ප්‍රසස්ස දෙකවා. පටන් ගන්නකොට දෙකක් තුනට දැන්දට ගියාම යුගනක් දෙක වැටෙනවා. මේ කිසිම යෝගාවචර කැමති ආනෝ මේ භාවනා ක්‍රමයේ මොකද්ද භාවනා අරමුණ මේක. ඉතින් අරමුණට ස්ථාවර කරගන්න නැත දැඟලිල නිසා එයා මේ සංකල්ප රාශියක්. ඒක ඇත්තට භාවනාදී ඔළුවට දාන සංකල්ප ටික. සංකල්ප ටිකේ බැඳිලා සම්බගාලේ පැටිච්ච කෙනෙක් වගේ ආයෙ ගොඩේන්න බැරුව යනවා අන්තිමට ගුරුවරයෙක් එක්ක වයින් කරනවා. අරමුණත් එක්ක වයින් කරනවා. සීමා මරියාදාවල් එක රණ්ඩු කරනවා. මේ භාවනා ලෝකේ තියෙන පිස්සුව ඉඩම් ආරවුල් එක නෙවෙයි. පතරම් මිනිස්සු හරකවානත් එක්ක නෙවෙයි. මේ මේ අරමුණු සීමාවල් එක. මොකද ඒක නිත්‍ය සංඥාවෙන් අරගෙන. ඒ නිසා ඒකට හිත සකස් කරන්නේ, හිත අලුත් කරන්නේ කමන්නේ ඒක වෙනස් වෙන්න පුළුවන්. අන්නේ වෙනස් වීම දැකීම තමයි ත්‍රිලක්ෂණ ඉස්සරලම් තියෙන්නේ. අනිච්ච. කිසිම යෝගාචරික මම දැකලා නැහැ. මේ අනිච්චන් එක පිළිගන්න කැමති. එයා හිතන්නේ අනිච්චන් වෙනකොට මට අභියෝගයක් නේද? එහෙම නැත්නම් මගේ හැල්ලුවටපත් වීම. දැන් මේක මෙහෙම නිච්චයි. මෙයා මගේ ගුරුවරයා, මෙයා මගේ භාවනික මගේ භාවනා මධ්‍යස්ථානේ, මේක මගේ අරමුණ. ඒක තියෙනවා. ඉතින් යදී ඔක්කොම යෝගාවචර දැක්කම පැහැදිලි ඉවරයි. මේ නිත්‍ය සංඥාවෙන් බහින යෝගාවචර ඉන්න හරියක් ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ අනිත්‍යයෙන් එnde එnde එnde එnde තරහ වෙන්න කවුරු හරි හොයන. අල්ලපු විතර මිනිස්සයා හෝ සමත භාවනා කරන කෙනෙක් හෝ ගුරුවරයා හෝ අරමුණ හෝ ඉතින් ඒකට ආත්මයක් තියලා කන්දෝනාට කබර ගා තලගා කරගත්තා වගේ ආත්මදීල උදේින් ඇඳ වෙනකම් කන්දු හිතෙන් දිගටම රන්දු මොන මේ ෂෝක් එකට භාවනා කරගෙන යන්න පුළුවන් මේ අසවල් දේ අසවල් එක නැත්තම් කියලා තමන්ට බාධා කරන ආඝාතයට ප්‍රතිබද්ධ ප්‍රතිබද්ධ වෙලා ආඝාතයේ ජීවත් වෙනවා මේක ජෝක් ඇති සංකල්ප රාශියක් කරන්න බෑ තමන්ම හදාගත්ත සංකල්ප රාශියක් ඒ ගෑනුමි ගෑනුමි වගේ රත්තරන් මිනිමතු වගේ හරක බාන වගේ සංකල්ප වගේ නෙවෙයි මේක ඒක ටිකක් ගොරෝසුනේ. ඒක තියෙන සංකල්ප ටිකක්. ඉතින් ඒ ටික දර්ශන විද්‍යාව මේක ලස්සන හැඳින් කරනවා. දර්ශන විද්‍යාව ඔක්කොම ලෝකෙම කියන්නේ සංකල්ප ටිකක්. සංකප්ප රාග පුරිසස කාම. එහෙම නැත්නම් කියන විඤ්ඤාති මාත්‍රිකා සිද්ධි. මේ මුළු ලෝකේ විඤ්ඤාතියක්. ඉතින් හදාගත්ත සංකල්පයක් ඒව අතර රණ්ඩු තියෙනවා. හරියට හීනේදී අපි කේන්ති ගන්නවා. හීනකදී අපි තරහ වෙනවා. ඉන්නේ ඔක්කොම ඥානන්ද සංසය මතක් කරලා තියෙනවා. ඉතින් මේ තේසනේ සමර්ථ කරන්නේ මේ අපි රණ්ඩු කරන්නේ බුද්ධලෙත් එක්කවත් අවකාශයේ තියෙන වස්තුත් එක්ක නෙවෙයි ඇතුළේ තියෙන සංකල්ප රාශියක් එක්ක. ඒක ඒකිනා කියන්නේ ලැජ්ජයි. ඒකට යාට කායිච්ඡද හානි වෙනවනේ. මාන්නයට හානි වෙනවනේ. තෘෂ්ණාවට හානි වෙනවනේ මේ මේ අපි මේ අදහස් ටිකක් එන මේ රණ්ඩු කරන්නේ කියලා. ඒකට ආත්ම කෙනෙක් ඕනේ නැහනේ. රණ්ඩු කරන්න විසුද්ධ පක්ෂයක් ඕනේ නැහනේ. තනි පාක්ෂිකව සංගුවක් තියෙන්නේ. තමන්ම හදාගත්ත සංකල්ප ටිකක් ඒක හරියට රිලෙවේ කණ්ණාඩියකින් මුණ බලලා එහා පැත්තේ ඉන්න රිලෙවත් එක රණ්ඩු කරන රණ්ඩුව තියෙනවා ඉතින්. හැම කෙනෙක්ම හැප්පිලා ඉන්නේ තමන්ගේ රූපෙත් එක්ක. නැත්නම් තමන් හදාගත්ත සංකල්පය. ඒක තේරුම් ගන්නට මානසිකත්වයක් නෑ අපිට. අපිට පෞෂත්වයක් නෑ. මේ ලෝකය කියලා කියන්නේ මම හදාගත්ත සංකල්පයක්. ඒක රූපම ත්‍රිමාණව පෙන්වන්නට මම හදාගත්ත දෙයක්. ඒකට කියනවා හිතලුව කියලා. එහෙනම් නැත්නම් මේ හිත කරදර ගන්නවා කියලා. විකල්ප ගන්නවා කියන්නේ මම හදාගත්ත සංකල්පයක් එක තමයි මම ගැටේ. ඉතින් ඒක මේ භාවනාදී ඇත්තක වහගෙන කරන්න පුළුවන්, පෙන්වන්න පුළුවන්. ලෝකයේ දේශ සීමා අරගල සහ කාමයේ දෙන්න දෙන්නේ එකතු වෙලා කරන කාම සංසර්ගයේ පෙන්වන්න. ඉතින්සේ දෙකම පෙන්වලා තියෙනවා අපි හමු ඊගාව මේ දේශනෙට. පස්වෙනි දේශනාව ඒතං සම්තං හේතං පනින්තං එද්දං සබ්බ සංඛාර සමතෝ සම්භූපති පටිනිස්සග්ගෝ අන්හප්පයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානං මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සියලු උපදීන් අතහැර දැමීම සංහාවශය කිරීම නොයල්ම නම් වූ විරාගය නැවැත්ම නම් වූ නිරෝධය නිවීම නම් වූ නිබ්බානය අතිපූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයෙන් අවසරයි නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ පස්වන දේශනයයි මේ. සතිපට්ඨාන සූත්‍රයේ අරමුණු සතර කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ඒ සතිපට්ඨාන අරමුණු සතර පිළිබඳව එක්තරා විශේෂ මනසිකාර විදියක් ගැන අපි පසුගිය දේශනාවේ අවසාන හරියේදී තරමක් දුරට විග්‍රහ කළා. බුදු පියාණන් වහන්සේ පෙන්눔 කරලා තිබෙන එක්තරා මධ්‍යම ප්‍රතිපදාවක් ඒ විවරණය මගින් සමහර විට එළි වෙන්න ඇති. ඒ කියන්නේ අනිශ්චිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීයති. නොවැළුණෙක්ව වාසය කරයි. ලොව කිසිවක් අල්ලා නොගනී කියන ඒ පරමාර්ථය, ඒ ඉලක්කය ඇතිව සතිපට්ඨාන භාවනාවට පාවිච්චි කරන ඒ අරමුණු සංකල්ප ප්‍රඥප්ති ආදිය දෘෂ්ටිග්‍රාහයකින් තොරව පාවිච්චි කරන එක්තරා ක්‍රමයක් සතිපට්ඨාන සූත්‍රයේ පුරාම දැක්වෙන ඡේද වලින් හෙළිවෙන බව අපි ප්‍රකාශ කළා. විශේෂයෙන්ම අපි ඒකට උපමාවක් වශයෙන් දැක්වුවේ ඒ සංකල්ප පලංචි වලින් සතියක් ඥානයක් නැමැති ගොඩනැගිල්ලක් සාදා ගන්නවා වගේ වැඩක් කියන වැඩක් එතන කියලා. එතකොට මෙතන මේ පලංචි ගැන කතා කරනකොට අපට ආකල්ප දෙකක් සිහියට නැගෙනවා. පලංචි දැඩිව අල්ලාගෙන ඒ පලංචි වල පදිංචි වීමේ ආකල්පයත් පලංචි වලින් නියමාකාරයට ගොඩනැගිල්ලක් තනා ගැනීමේ පරමාර්ථයත් කියන ඒ කාරණා දෙක. මේ මේක ගැන තවදුරටත් අපි විස්තර කළොත් වචන දෙකක් ඉදිරියට ගන්න පුළුවනි. පරමා පර පරාමර්ශනයක් සම්මර්ශනයක් කියලා. මේ පරාමර්ශන සම්මර්ශන කියන වචන දෙක උපමාවක් ආශ්‍රයෙන්ම තේරුම් ගන්න එක වඩාත් හොඳ නිසා අපේ යෝගාවචර ජීවිතයට නිතර උපකාර වන උපකරණයක් වන මේ දැලිපිහිය උපමාවක් හැටියට ගනිමු. දැලිපිහ මුවහත් කිරීමේ එක්තරා ක්‍රමයක් තිබෙනවා. මේ දැලිපිහ මුවහත් කරන්න ඕන වුණාම මිට මොලවලා දැලිපිහ අමෝරාගෙන කරගලේ ඒක ඇතුළුවොත් තිබෙන මුවහතත් මොට්ට වෙලා යනවා. අන්න ඒක පරාමර්ශණය වගේ වැඩක්. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මොකද්ද? සම්මර්ෂණයේ වැඩකුයි සම්මර්ෂණයේ වගේ වැඩකුයි කරන්න තියෙන්නේ. මේ දැලිපිහිය මදින එක්තරා ක්‍රමයක් තියෙනවා. දැලිපිහිය අල්ලගන්නෙත් හරියට නිකන් වීසි කරන්න ඈස් වෙලා වගේ. ඕන වෙලාවක අතහරින්න පුළුවන් වගේ. බුරුලට අල්ලගන්නේ. නමුත් සතියෙන්. ඒ වගේම මණික් කටුවරත් දැඩිව තබාගන්නේ නැහැ. අතක් ලිහිල් කරගන්නවා. සුඛ නම්න කරගන්නවා. ඕන හැටියට නවන්න පුළුවන් විදියට. එහෙම ලෑස්ති කරගෙන තමයි අර දැලි පිහිය කරගලේ ඉහළට ඉහළට ඉහළට ඊළඟට පහළට පහළට පහළට ඊළඟට ඉහළට පහළට ඉහළට පහළට කියලා ඒ විදිහටත් මදිනවා. අර කලින් නොමැදුන පැතිත් හොඳට මැදිලා එන්න. අන්න ඒ විදිහටම තමයි මේ විදර්ශනා ප්‍රඥාව කියන මේ දෙලිපිහියත් සතිපට්ඨාන සූත්‍රය නැමැති අර සතිපට්ඨාන සූත්‍රය නැමැති කරගලේ පිරිමැදලා මැදලා මුවහත් කරගන්නේ. අජ්ජත්තං අජ්ජත්තං අජ්ජත්තං බහිද්දා බහිද්දා බහිද්දා අජ්ජත්ත බහිද්දා අජ්ජත්ත බහිද්දා. ඒ වගේම samudaya samudaya samudaya වය වය වය samudaya වය samudaya වය ඔන්න ඒ විදිහට අපිට ඒ කාරණය අනුව පෙන්눔 කරන්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ මෙතන මතු කරලා දුන්නේ සම්මර්ෂණයයි. මේ ප්‍රඥප්ති සංකල්ප වලින් ප්‍රයෝජන ගන්න වෙනවා නිවන සඳහා. නමුත් ඒවා ප්‍රයෝජනෙට ගන්නේ සතියත් ඥානයත් ගොඩනැගීමේ ඒ පරමාර්ථය සඳහාම පමණයි. මේ වැඩේ කළාට පස්සේ ඒවා ඉවත් කරගන්න පුළුවන්. ඒවා හිතට කරදරයක් වන්නේ නැහැ. අන්න ඒ බඳු තත්ත්වයක් තමයි අර අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියලා එයින් පෙන්눔 කළේ මේ කාරණේම අපට බුදු වහන්සේ තවත් විශේෂ සූත්‍රයක දක්වලා තිබෙනවා සංයුක්ත නිකායේ සතිපට්ඨාන සංයුක්තය කියලා වෙනම කොටසක් තියෙනවා ඒක එක්තරා සූත්‍රයක් තියෙනවා සමුදය නමින් සමුදය සූත්‍රය ඒ සූත්‍රයේදී බුදු වහන්සේ සතර සතිපට්ඨානයේ හිම සමුදයත් අත්ගමයත් ප්‍රකාශ කොට වදාළා චතුන්නම් වික්කවේ සතිපට්ඨානානම් සමුදයංච අත්ථගමංච දේසිස්සාමි කියලා. ආරම්භ කරලා කෝච භික්ඛවේ කායස්ස සමුදයෝ ආහාර සමුදයා කායස්ස සමුදයෝ ආහාර නිරෝධා කායස්ස අත්ථගමෝ. ඒ වගේම පස්ස සමුදයා වේදනානම් සමුදයෝ. පස්ස නිරෝධා වේදනානම් අත්ථගමෝ. නාම රූප සමුදයා චිත්තස්ස සමුදයෝ. නාම රූප නිරෝධා චිත්තස්ස අත්ථගමෝ. මනසිකාර සමුදයා ධම්මානම් සමුදයෝ. මානසිකාර නිරෝධා ධම්මානං අත්තගමෝ කියලා. ඒකත් වටිනා සූත්‍රයක්. සිහියට ගත යුතු එකක්. මක්නිසාද මෙතෙන්දී බුදු පියාණන් වහන්සේ ඒ සතර සතිපට්ඨාන අරමුණු වල සමුදයත් නිරෝධයත් එහෙම නැත්නම් සමුදයත් අත්ථගමයක් ප්‍රකාශ කොට වදාලා. මේ මේ සූත්‍රය ගත්තොත් එහෙම කයෙත් වෙනලා තියෙන්නේ ආහාර සමුදය. එහෙමයි. කියනකොටම අපි දන්නේ කබලින්කාර ආහාර. ඒකම පේනවා පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. ওই පිටිපස්සේ තියෙන හතරම ඒකට අඩංගුයි. ඒ නිසා ආහාර කියලා අපි ගන්නකොට උගන්වනකොට බබාට උගන්වන්නේ කනයි වගේ. ආහාර කියලා ගන්නෙ ආහාර කියන්නේ ගෙනිනවයි කියලා. ආහාරති කියන වචනේ පෙන්වන්නේ ආහාරයේ කය සැදිලා තියෙන්නේ ආහාරයෙන් කියලා. දෙන්නට පටන් අරගන්නකොට හොඳට බලපෑම් පේනවා. ඒ කන ආහාරයෙන් විතරක් නෙවෙයි හැදෙන්නේ. ඒකට වේදනා ආහාරයක් වුණා. වේදන නැතුව මේ කය ජීවත් වෙන්න බෑ. නිසා උදේට හැන්ද වෙනකන් මන්ට අවශ්‍ය වේදනාව ටික ළඟා කරගන්න යමපල්ලෝ ටිකක් ලං කරගෙන ඉන්න. මට අතෙන් යනපන් මෙතෙන් යනපන් කියන්නේ ඒ ටික නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. අපිට යම් වේදනා ප්‍රමාණයක් ඕනේ. දරුවන් නැති අම්මාලා දරුසුසා පින්නාලා, දරුවන් නැති අම්මාලා ඔය නිති බුන්මාලා කියලා කියනවා. දරුවෝ ඉන්න එක ලොකු දෙයක්. මොකද උන් ඇවිල්ලා ඇඟේ නගිනවා, හපනවා, කනේ හපනවා, කොණ්ඩෙන් අදිනවා. අම්මට හරි හැපිටි. ගෝලියෝ ගොඩක් ඉන්නවනේ ගුරුන් වහන්සේට හරි සතුටුයි. ඒ ගෝලෙන්ට බඩේ යනවා අර කරන් ගොඩේ මේකයි කිව්ව කදාගෙන බලන මම හරි වැඩ අප්පා මේ ගෝලයන්ගේ ප්‍රශ්න ඒ කීකියා හදාගන්න. එතන මේ බෞද්ධ භාවයේ මහත් සතුටුයි. මොකද අර ප්‍රශ්න අහනවා මේ ප්‍රශ්න අහනවා මම උත්තර දුන්නේ නැත්නම් කවුද අයියෝ උත්තර දෙන්නේ? ඉතින් මේ ඔක්කොම ප්‍රශ්න බලන්න. මේ ලාභ සත්කාර හරි සතුටුයි. ඔක්කොමල මයි ළඟට එනවා වතුර ටිකක් ඉල්ලන්න කැම ටිකක් ඉල්ලන්න ඉතින් මම හරි අයියා වගේ ආ හරි කියලා වතුර ගන්න මේ මේකේ මේව ගන්න ඒක හරි ආසයි. මේ යම් යම් හත සිනාරේ හතර දෙන නැතුව ජීවත් වෙන්න බෑ. ඔබට උදේට ඇඳ වෙනකන් සැලසුම් කරන්න. සැලසුම් කරලා කියන බලන්නකෝ මේ ඉස්සෝ වැඩි වෙලා ළමයි වැඩි වෙලා ඉන්නගෙන ඉන්න වැඩි වෙලා අපි කරදරේ. මේක හම්බ කරන්නේ උදේ අමුඩි ගහගත්ත ඇඳ වෙනකන් අමුඩි ලියන්නත් හම්බ කරනවා. හම්බ කරන්නේ මොනවද යමපල්ලු. නිසා මේ කායකට කය නැති කරන්න කියලා නොකන බීජයට හරියන්නේ නැහැ. ඒ කය අනිවාර්යම වේදනා මගයක් වෙනවා. සැප වේදනා හොයන්නේ ලැබෙන හැටක් ලැබෙන්නේ දුක. ඒක හොඳටම දැනගෙන ඌ කවදාකවත් සැප වේදනා හැම පරිශීලනය කරන්නේ නැහැ. يعني පසාහාරය කියලා අපි යම් පහස ලබන්නේ කියනවා. මුළු ඒකට මම කියන්නේ හුරතලිය කියලා. මුළු කයම හුරතලියක්. කවුරු හරි අපිව අත ගන්නවා. ගෑණියෙක් මිනිහෙක් අත ගන්නවා. මිනිහෙක් ගෑණියෙක් අත ගන්නවා. ඉතින් ඒක නැත්තම් ජාතිය බෝ වෙන්නේ නැහැ. ගේමක් නැහැ. ගෑණියක් නැත්තම් සම්භාහණය කරවගන්න. මොනවා හරි එකක් දාගන්න. ඇගේ ඉලේ ඇතිලි පුදුම ආසාවක් ඇති වෙනවා. ඒක නෑ කොටම නෑනේ. මට විතරයි කියන්නේ කියලා. ඉතින් ඉඳලා හැද්ද වෙනකන් ස්පර්ශ ආහාරය. අපිට අපිට යම් පැකට් එකක් තියෙනවා. ඒ පැකට් එක එදාට ලැබුණ නැත්නම් ඒ ඉන්න එකක් අතනවා. ඊට පස්සේ විඥාන ආහාර මම සහ මම නෙවෙයි කියන වෙන්න. මම ඇවිල්ලා සුවිශේෂයි. මම ඇවිල්ලා විනා සාමාන්‍ය මේ මහා වංශෙමයි. ඒ සාමාන්‍ය වංශෙන් බෑ. මම ආව මං කෙරුවොත් මෙහෙමයි. මගේ වැඩ මෙහෙමයි. මට ඔක්කොමත් එක බෑ. කියලා හැම වෙලාවෙම අර දෙක වෙන් කරලා අඳුර ගන්න වෙන් කරන්න ඕන. එදාට ආහාර හතුනි. කබලින්කාර ආහාර, පස් ආහාර, මේ වේදනා ආහාර. ඔය තුනේ මම වෙනස් වෙලා වෙන උත්සාහ කරනවා. ඉතින් මේ හතර දෙනා එකතු වෙලා ගේම ගෙනියන. ඊට පස්සේ ආය වෙනම වේදනාහාර, රසාහාර කියලා ඊට පස්සේ වෙන්නන්නේ ඒකම තමයි. ඉතින් කවුරු හරි කිව්වොත් මේ කායන වසනාව විතරක් නෑ කියලා අහපෝ බෑද. කායන වසනාව මොල්ඩේසෝලි, වේදනාන වසනාව ඊට වඩා හොඳයි. ඒකෙන් පටන් ගන්නකට ඉහළ මට්ටමෙන් පටන් ගන්නවා. ඒක කියන්නේ අපෝ වේදනා කරන්නේ සාමාන්‍ය බාල අධි චිත්තානුපසනාව බොහොම හොඳයි. ඔය හතරුනේ එකයි. හතර එකක්වත් එකකින් ගලවන්නේ නැහැ. ඉතින් කරන්නේ ආයෙත් ස්පේස් සීමා අරගලා හදාගෙන අර අනුභව ප්‍රතිපදා පැත්තක දාගෙන ඉතිරි මහලකු කඩ මේ පූජාන කීකේ ඉන්නවා. අපි මේ පූජාන කියන කට්ටියට භාවනා කරන්න වෙලාවක් නැහැ. විශාල පිටසක් ඒගොල්ලෝ අනුගමනය කරනවා. ඒගොල්ලෝ ඉස්සම මේ අහගෙන කඩ කඩතියා බලනකොට නිවන් දකින්න. අරගොල්ලෝ කියනවා ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව්. කඩතියා බලනකොට නිවන් දකින්න. කර්ණේ බුදුහාම දිහාම බලා හිටියත් වක්ක ඉස්සෙන් නැගින්න බැරිලා තමයි බුදුහාම කිව්වේ. මේ කුණු කයිදියා බලන්න මොන වැරද්ද මොනවා මේ කයිදියා බලන්න. කයිදියා බලනකොට පේන්නේ කබලින්කාර ආහාර තමයි. නමුත් ඒකට ඉන්න බෑ. මනෝ සංචේතන පස්ස විඥාන ආහාර නැති ඉන්නේ. ඒ නිසා ඥානකෝණික හමුතු ඉන්න කාලයක හොඳම පොත සතර ආහාරය. ඊපස්සේ ඒක පරිවර්තනය කරා නැත්නම් ජයසිංහ මහත්තයා පරිවර්තනයේ වැඩි හොඳ ඇති කොහොමදක්වත් ඉංග්‍රීසි පොත කියවලා බලන්න උදේින්දලා හැන්ද වෙනකන් මේ ආහාර සොයලා දීම සඳහා පුදුමාකාර මේ කැම ටිකම නෙවෙයි ඒ අවශ්‍ය වේදනා ටික ලබලා දෙන්නේ ඒ අවශ්‍ය ස්පර්ශ ටික ලබලා දෙන්නේ ඒ අවශ්‍ය කරන්නා වූ ඒ මේ මේ වෙනස ඇති කරලා දෙන්නේ මම අනික් අය වගේ නෙවෙයි මම වෙනස් මම මම එහෙම නෑ මම මහා වංශික කියාගන්න සමාජයට හීනමානයක් ඇති කරගන්නවා කොයි දෙක දිහා බලනකොට හැම මිනිස්සෙක්ම හරියට යුනික් සුවිශේෂී මිනිසෙක්. ඒ සුවිශේෂී කියා ගන්නත් උත්සාහ කරනවා. බුදුන්සි කියනවා රහත් වුණාට පස්සේ ඔක්කොම එකයි. රහත් වෙනකන් හැම කෙනෙක්ම වෙනස්. පු탁 පු탁. පු탁 පු탁 කියන්නේ වෙන් වෙන. ඒ පු탁ඥය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම උගේ වැඩේම ඔය අනිත් කට්ටිය වගේ නෙවෙයි අපි වෙනස් කියලා ගන්නවා. කොයි වෙලාවක හරි ඔක්කොමලා එකයි. කයින් වෙනස් වුණාට හිතින් එකයි කියලා අර ගෝසිංගමනේ දේශනා කරා වගේ ඕනම වෙලාවක වර්තමාන මොහොතේ දෙලෙමෙන්න බලන්න අත්දැකීම එකයි. කවුරු වර්තමානයේ ගියත් අත්දැකීම එකයි. ඒක කන්නේ. ඒක හරි නීරසයි. ඒක හරි අතෝල හොද්දක් වගේ. කිසි රසක් නැහැ. ඉතින් ඒකෙන් ගැලවුණාට පස්සේ ඔන්න අයනවා. ඔය ආහාර જાති හතර වෙනවා. ඒ නිසා මේ පළවෙනි කය කය කියන ආහාරයේ සමුදි සූත්‍රයේ කය කියන එකම හොඳට ස්ටඩි කරලා හොඳට අදාළ බලනකොට ඒක ඉවර වෙනකොට අනිත් ඒවා කරන්න දෙයක් ඉතුරුලා නැහැ. අපි කරලා තියෙන්නේ ඒක කරන්නේ නැතුව දෙවෙනි කාලෙම ඒත් එතනින්ම තමයි අහුවෙන්නේ. අහුවෙන්නේ එතනින්මයි ඒ ස්පර්ශයට වේදනාවක් ස්පර්ශයට වේදනා ස්පර්ශ ඒ වගේ දේවල් බලනකොට මනෝ සංචේතන මේ මේ සබ්බේ ධම්මා ඉර ධර්මයන්ට මේ මානසිකාර මානසිකාර සම්භාව. ඒ කොයි එකෙන්වත් එකම දේ ඉදිරිපත් කරන ස්වරූපය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා බලනකොට දර්ශනය පැත්තේ සෑහෙන ඉදිරියට යන්න පුළුවන්. හැබැයි දර්ශනයෙන් කාය වේදනා චිත්ත ධම්ම හතරම සමානව පෙන්වනවා. ප්‍රායෝගික යනකොට කාය මුල් වෙන බව. ඒකෙන් පටන් ගත යුතු බව පේනවා. ඒක හුඟව දෙනෙක් කියන අයියෝ මොන්නේ සොබිය. ඒක අහන්නේ ලොකු එකකින් පටන් ගන්න හදලා. ඉතින් ලොකුවත් බලන්න ඊකටේ අසබිම යනවා. ඒ නිසා කායනුපස්සනාවම නැත්නම් කාය සත්‍යකමේ කායගත සතියම අගය කරන්න ගියොත් ඉතින් වටංගම තමයි ඕනේ ආගමක ඉන්න කෙනෙකුට කරන්නේ. ඕනේ වයසක ඉන්න කෙනෙකුට කරතයි. සීලය අටක් නැතත් කරතයි. දානෙ දුන්නත් නැතත් කරතයි. ඕන කෙනෙකුට පටන් ගන්න පුළුවන්. පටන් ගන්නකොට ඒක ක්‍රමයෙන් ගෙනියනවා වේදනා සංඥා දිගේ. නැත්තම් ওই කියන පස්ස වේදනා හරහා සදාචාරයට ගෙනියනවා. ඒක ආගම ඒකට කැමති නැහැ. මොකද ආගම කියන්නේ අපි ළඟට එන්නවා අපේ පන්සලට එන්නවා. මගේ පිටිත් නූල් ගැට ගහගන්නවා. අපේ පින්කෙට්ටියට සල්ලි දානවා. නිකම්ම ආවට ගියට මේ භාවනා කරන්න බෑ කියලා. මම කායන පස්සනා එහෙම ගන්නෑ. හයක් තියෙන ඕනම කෙනෙකුට මිනිස්සෙකුට කරන්න පුළුවන්. අද තියෙන පඬිසුකම් වැඩි වෙලා. භාවනා කරනකොට හෝ භාවනා කරන්න දෙලෙන්න දෙලෙන්න ඉස්සෙල්ලා මේ කය ඉච්ඡා නම්බුකාර නෑ වගේ. ඒ වගේ භාවනා කරනකොටත් ඒ කය පිළිබඳව හමාරයක් වෙනකන් භාවනා කරන්න ඉස්සෙල්ලා අහනවා බුද්ධාන සුචි කිරුවොත් මොකද වෙන්නේ? වේදනානුපස්සනා කිරුවොත් මොකද වෙන්නේ? චිත්තානුපස්සනා මොකද්ද කිරුවේ වෙන්නේ කියලා. ඉතින් මේකෙන්ම පේනවා කායනුපස්සනා කරනකොට අනිවාර්යයෙන්ම ඒක සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙනකොට අනිත්‍යව වෙනම සාධක දෙන්න ඕනේ අවශ්‍ය කරන අනිශ්චිත භාවය සිද්ධ වෙනවා. ඒ නිසා මේ සූත්‍රය හරි වටිනවා. මේ සම්දේ සූත්‍රය ඒක පෙන්වන බුදුජානනාංශේ පළවෙනිම එක තමයි සංකීර්ණ එක. ඒකෙන් බැසගත්තත් පස්සේ ඒක ටික බොහොම සරලයි. ඒක ඉවරනකොට ඇත්තටම අන්ති ඉවරයි. ආයෙකට වෙනව ප්‍රයත්න කරන්න ඕනේ. හැබැයි ඒක ආයෙසරයක් වෙනව පරිච්ඡේදයක් වශයෙන් ගන්න ආයෙ කරනවා. වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. කායනුපස්සනාවත් එක හැඳුත්තු වෙනවා. හරියට ළමයිගේ උළු එළියට ආවට පස්සේ හම්බ වෙන වෙලාවේ සුසුත්‍ය හම්බක් ලීසි. ඊට පස්සේ නේද උරිස් දෙක හරවලා දෙන්නේ. විශ්ත කියන්නේ අරහට. ඒක හරවලා දෙන්න ඕනේ යෝනි මාර්ගයේ හැටියට පොඩ්ඩක් උදව් කරන්න වෙනවා. බැල්ලියන්න බල්ලන්න උරන්නේ මේක හොන්නේ නැහැ. මුගේ හැදිලා තියෙන්නේ මේ කලලේ හිටලා තියෙන හැම ඇරෝ හෙඩ් ෆෝමේෂන් එක. ලොක් කැලේ එළියට ආවට පස්සේ අනික බුක් කාලා යනවා. අඳායව වල්පත ගත්තා කියන්නේ. මිනිස්යන්ගේ විතරක් ඔළුව ඇවිල්ලා උරේස් දෙකේ පොඩියක් සෙට් එකක් කරනවා. කල්මසාව දිනකොට වදනකොට වලිගේ ඉස්සරහල්ලා ඉන්නේ. ඒ කියන්නේ නැති අයියට ආවම වතුර කියලා හුස්ම ගන්න දැනගන්න ඉවයි. වතුර එන්නේ හුස්ම යන්නේ. ඉතින් ඒක බැරි නිසා ඉස්සෙල්ලා වලිග පැත්තේ එළියට ඇවිල්ලා ගහලා ගහලා ඉතින් ඔළුව එළියට ආවට පස්සේ ඌ එළියට ආව ගමන් ජීවියෙක් බාටපත් වෙනවා. ඉතින් අන්නේ ඒ ප්‍රසූත කරනකොට ඉස්සෙල්ලාම එන කෑල්ල වගේ තමයි කායන පසන වේදන පසන චිත්තාන පසන මේ පිළිලා තියෙන්නේ මෙන්න මේ රෝහිත ෆෝමේෂන් ආන්දයි සූත්‍රය ආන්ද වගේ ඔළුව දැම්මට පස්සේ ඒ සුට්ටික එළියට එනවා බක්කාලා ඉතින් මොකද දෙනෙක් කියනවා මේ ඔළුව කැල්ල ඕනේ නැහැ. ඒකේ කන්න මස් නැහැ නේ. ඔළුවේ සාමාන්‍යයෙන් උරෙක් කැපුවොත් කපුව එකට ඔළුව දෙනවා. මාළුවෙක් කැපුවට පස්සේ ඔළුව අයින් කරනවා. ඒ කන්න දෙයක් නැහැ ඒක. ඉස්සගේ ඔළුව විතරයි තියෙන්නේ. ඉස්සගේ කක්ක ටිකක් තියෙන ඔළුවේ. ඉස්ස නිතරම ඉස්සිස් කියනවලු ඔළුවේ කක්ක තියාගෙන කියලා කතා කරනවා. ඉතින් ශරීරයේ හැඩේ පිළිලා තියෙන හැටි ප්‍රසූතියට වාසය වෙන ඉඩ තියෙන්නේ. මේකෙත් හත් සතිපට්ඨානේ සංකීර්ණම කැලකය. මේ කාලයක් හදාගන්න ඕනේ. කාලයක් හදානකොට පේනවා තමන්ගේ කය දන්නවනම් සියලු කය දන්නවා. ඒ විතරක් නෙමෙයි රූපේ දන්නවනම් අරූපේ දන්නවා. ඒ නිසා සත්‍ය ගැන උගන්වනකොට ආරම්භක සතිය සති මාත්‍ර ගැන කියන්නේ ගියාම බුදු අම්මේ කියන කතාව. ඕකෙම නිවන් දකින්න පුළුවන්. ඇයි මේක ඉස්සරහට ගත්තේ? මම මේ කැමති නම් කරගෙන යන්න. ඕගොල්ලෝ හිතන්නේ සම්මා සතිය සතිය කියලා ඒ කමන්නේ අල්ලන්න. මේ අපි දෙන්නේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ඉතාම සරල දේ. මේක උංගා පැතිරිච්ච එකක්. සතිය කියන උංගා පැතිරිච්ච එකක්. ඒ නිසා කායගත සතියේ තියෙන සතිය වැඩිට. ඒ මොකද ඒක ඕපනයි. ඒකට ගියාට පස්සේ ඉතුරු ටික සිද්ධ වෙනවා. ආන්දගේ මේ ඔළුවෙන් ඇල්ලුවාට පස්සේ ඇහුවොත් අහුවෙනවා පැන්නුවත් ආය ගන්න. ඒ නිසා එළියට ප්‍රසූත වෙනකොටම කය පිළිබඳව කය සතර සතිපට්ඨානයේ කය පිළිබඳව හොඳ පරිචයක් තියෙනවා නම් ඒක හරිය පිටෙන් බය වෙන්නේ. ඉබේම ඒ ටික හැදෙනවා. ඒ ධර්මය දැනගන්නවා කියලා පටලව ගන්නවා කියලා කියන්නේ කායන ප්‍රශ්න විතරක් මදි වේදනාන ප්‍රශ්න කියලා වෙනම කෝස් එකක් කියනවා. කය කායන ප්‍රශ්න ඉවරනකොට ඇත්තටම මේ ටික වෙලා ඉවරයි. ඒ බව දන්නේ නැත්නම් අත්දැකීම් ඇති නිසා නැත්නම් ශ්‍රද්ධාව නැති හැකියාව කියනවා. ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව නැති නිසා ඒගොල්ලෝ මේ අනම්මනම් කැලි දාන්න හදනවා ඉස්සරහට දාපු ගමන් වෙන්නේ මොකද්ද? අර කායනපසනාවේ ඊට එනකොට තියෙනාට වෙහෙස තව වැඩි වෙනවා. නිසා හුදුවට කායනපසනාව පිළිබඳව පූර්ණත්වයක් ලබන්න තරමට නිහතමානී වෙන්න. ඒ තරමටම අහිංසක වෙන්න. ඒක කරනකොට අනිත්‍ය වෙනවා කියන්නේ මම මේ කතා කරේ. ඒක තමයි මේ සම්පූර්ණ සූත්‍රය පෙන්වන්නේ. ආහාර කියන වචනේ තුල ඔය පස්සේ කියන තුනම අඩංගුයි. ආහාර වර්ග හතරක් තියෙනවා. ඒ නිසා ආහාර කියලා පටන් ගන්න කන ආහාරයෙන් ගන්න. බක්කා මාළු කියන එක. මොකද ඒක නෙවෙයි මස්පස් ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන එක තමයි පස්සට එන්නේ. ඒ නිසා කාය පිළිබඳව ලොකු ශ්‍රද්ධාවකින් ඒ ටික සියල්ල දැනගන්නා සුළු ගතියෙන් කරනවා ඉබේ සිද්ධ වෙනවා කියන එකයි තියෙන්නේ. ඒ නිසා භාවනාවේදී මුල අයන්න ප්‍රවිෂ්ඨ මංගලාවකරණේ හරියට සිද්ධ වුණා නම් ඒක ටික විනෝදාංශයක් කරගන්න. ඒක නැත කරන්නේ. අපි වෙලාව ගිහිල්ලා තියෙනවා. අපි තියෙන සම්දේ සූත්‍රය. අපි අනිත් දවසේ එකෙන් පටන් ගමු. ඒ කියන්නේ 85 වෙනි පිටුවේ දෙවෙනි ඡේදය. නැයි අපි එහෙනම් ඉතින් අපි මේ සාකච්ඡාව එහෙම නැත්නම් විවරණේ સમાપ્ત වෙනවා. අපි මෙතනින් ඒතාවතා ආදී වාසා සජ්ජායනා කිරීමේ සම්ප්‍රදාන කුලව සතිವಾರේ නිමාවටපත් කරනවා. ඒතාවතා ජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධා එත්තාවතාචනම් මේහි සම්මතං සම්පදං සම්මේ භූතා සම්මෝදස්සු සම්මේ සම්පත්තිසිද්ධා එත්තාවතාචනම් මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධා ආකාදත්තා චුම්මත්තා දේවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු දේශනා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගාමයිතිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු අම්පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාං ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඥාව නිපාතත්‍ය සාදු සාදු සාදු